දැයි මෑණියන් ඇතුළු ශ්‍රද්ධා කුද්ධි සම්පන්න පින්වත්නි අපි භාවනාවේ 74 වෙනි වැඩමුළුවේ දෙවැනි දවස අද ජූලි මාසයේ 15 වෙනිදා අපි මේ වෙලාව වෙන් කරගෙන තියෙන පොදු කමඨාන් සුද්ධ කිරීමේ මාතෘකාව යටතේ පැයක් පමණ කාලය ගණ්ඩායි. ඉතින් ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු. ඒ අතර වාරේ අපි අපේක්ෂා කරමු වෙන කාට හරි ඉදිරිපත් කරන්න තියාමක් තියෙනවායි කියලා. එහෙම තියෙනවා නම් මේ වෙන් කළ තියෙන මයික් එකට කතා කරන්නයි කියලා ආරාධනා සහිතව රජිමාන්තයන් ඉල්ලා හිටමු අපි ලිඛිත පත්‍ර සභාගත කරන්නයි කියලා. අවසරයි ප්‍රහම්දුනේ ගෞණීය ස්වාමින් වහන්සේ ප්‍රශ්න දෙකකට යෙදිලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව සක්මන් භාවනාව කරගෙන යන විට කයේ පහළ කොටස පිළිබඳ ඉතා හොඳින් අධ්‍යයනය කරමි. විශේෂයෙන් උකුල් ඇටෙන් පහළ කොටසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. මෙහිදී දනහිස වලලු කර විලුඹ යටිපතුල සහ ඇඟිලි විශේෂයි. දකුණු පායේ ඇඟිලි වලින් ශරීරය ඔසවන විටම වම් පායේ විලුඹ පොළවේ ගැටි අවසාන වෙනවා. වම් පාදයේ එසේමය. මෙලෙසින් අලුත් අත්දැකීම් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිත තැන්පත් කර ගැනීමට පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමි. දෙවැනි කොටස පරයන්ක භාවනාව පරයන්ක භාවනාවේදී විනාඩි 35ක් පමණ ගතවන විට කය ඊටා හොඳින් සමාධිගත වී ටික වේලාවක් ගතවන විට සිත කයෙන් වෙන් වූ ආසේ දැනෙනවා. මේ තත්වයේද තවත් විනාඩි 10ක් පමණ ගත වීමෙන් පසුව පපුව ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණ ගතියක් දැනේ. තවත් විටක හුස්ම ගැනීමේ අපහසු ගතියක් දැනෙනවා. මේ පිළිබඳව කිසි බියක් හෝ සැකයක් ඇති නැති අතර සිදුවන්නේ කුමක්දයි විමසිල්ලෙන් බලා සිටිමි. එවිට එම අපහසුතා මගහැරී ගොස් කයක් නැතුව ආසේ දැනෙනවා. පැය එකයි කාලක් පමණ ගතවීමෙන් පසුව නිින්දෙන් අවදි වුණ ආසේ පියවි තත්වයටපත් වෙනවා. මෙහිදී නිින්ද ගියාද නොගියාද කියන එක තීරණය කිරීම අපහසුය. එබැවින් පාදාභිවන්දනයෙන් යුතුව උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් අහගෙන ඉනකොට හිතෙන්නේ මේ තමන්ගේ කය පිළිබඳව පරියන්කේ හෝ සක්මණේ ඉස්සෙල්ලාම ලබන අත්දැකීම් වගේ නවමු ගතියක් ඒකට හරි ඒ වගේ හිතෙන් කයෙන් අනුග්‍රහ ලැබෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා මේක තවදුරටත් අපි මේ විදිහටම පවත්වාගෙන යන ගමන් පුළුවන් තරම් මේක ඒකාග්‍ර කරගෙන ඒකෝදි භාවයටපත් කර ගැනීම සඳහායි අපි මේ කමඨං සුද්ධ කිරීමක් කරන්නේ. ඉතින් ඒ අනුව බannකොට මේ සක්මන් පරියංක දෙකේදීම විස්තර කතා කරනකොට මූල කර්මස්ථානයේ පොදු ඉරියව් පැවැත්ීමේ වෙන්කර හඳුනගන්න තාම නැහැ. ඒක නෑ කියලා බරපතල හානියක් වෙන්නේ කයේ හිත පවතින මට්ටම පේනවා. ඉතින් මේක තව හරියටම මේ ලෑලි කැලක් ඉරන්ද ඉස්සල්ලා ඇලි රැඳ ගන්නවා වගේ රෙද්දක් කපන්න ඉස්සෙල්ලා පතරම තියලා ඇඳ ගන්නවා වගේ හරියටම ලකුණු කරගෙන තියෙනවා නම් මම මේ සක්මන් කරන වෙලාවේදී යටිපය යටිකය ඔක්කොම බලන අතර එල්ල කරන්න ඕනේ පතුලෙයි පතුල තමයි මගේ මූල කර්මස්ථානේ වෙන්නේ කියලා එතකොට වැඩ පිළිවෙල ගොනුවක් එනවා ඒ වගේම පරියන්කේදී මේ විදිහට කය යා දෙනවනම් අනුග්‍රහ කරනවනම් මේ කයේ කරන භාවනා නැත්නම් මේ පරියංක භාවනාදී ගුණුව සඳහා ආශ්වාස ප්‍රශ්වාස හැරි පිම්බීම හැකිලිම වගේ එක තැනක් අල්ලගත්තොත් මේ දෙවි භාවනා බොහොම තියුණු භාවයටපත් වෙනවා ප්‍රනීත භාවයටපත් වෙනවා එතකොට මේක නිින්ද ගියාද නැද්ද කියලා බලන්න එහෙම නැත්නම් නිින්ද නැවත නැවත අවදි වුණාට පස්සේ නැවත කීකරු කරගන්න වෙලාවේදී ඒ වගේ අල්ලගන්න මේ නිමිත්ත ලකුණ උදව් උපකාර වෙනවා නැදත් යන ක්‍රමය හොඳයි. ඉස්සරහට ඒවට ඉබේම සිද්ධ වෙයි. ඒක අපිට පාලනයක් කරතර ගන්න නම් මේ අත්දැකීම් වල කොතනටද ඇහ ගහගෙන ඉන්න ඕනේ කියන එක ප්‍රමුඛතාවයේ දෙන්න ඕනේ මොකටද කියන එක මූල කර්මස්ථානයේ මොකද්ද කියන එක හඳුනගත්තොත් භාවනාව ගුණ වෙනවා ප්‍රණීත වෙනවා කියන එකයි කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව වැඩිීමේදී දකුණ වම වශයෙන් මෙනෙහි කරනවා. භාවනාව පටන්ගත් මුල් අවස්ථාවේදී එසේ මෙනෙහි කළද දැන් මෙනෙහි කිරීමක් නැහැ. බලා සිටීමක් පමණයි වෙන්නේ. මම දැන් මෙතන සිටගෙන සිටිනවා යනුවෙන් කායට සිට ගැනීමේදී හිස බර හිස ඇතුලෙන් ඉහළට ඇදී යන්නක් මෙන් වැටහි යනවා. ශරීරය කිලිපොළනවා. හිස ඇතුලෙන්ද කිලිපොලා රත් වී ඉහළට ඇදී යන්නක් මෙන් දැනෙනවා. පරියංග භාවනාව ලෙස හුස්ම රැල්ල දෙස නාසයේ අග බැලීමේදීද මෙලෙස සිදු වෙනවා. ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සිහිය පිටුවීමේදී වීමේදීද ඇස් අරගෙන සිටන සමහර අවස්ථාවලදීද මෙලෙසම දැනෙනවා. උදාහරණ 1 වැසිකිලි කැසිකිලි කරන අවස්ථා 2 දහම් පොත්පත් බලන අවස්ථා මට වැටහෙන ලෙස සිත සිහි සිත සතිහි සිහියේ පිහිටවා පිහිට පිහිට වූ අවස්ථාවලදී මෙලෙස සිදුවන්නේ මෙසේ සිදුවන අවස්ථාවලදී පරයන්ක භාවනාව හා සක්මන් භාවනාව වඩන විටදී එම தත්වයන් නොසලකා හැර ඒක යටින් ඉරක් ඇඳලා තියෙනවා පළවෙනි කොටස පරයන්ක භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල දෙස පමණක් බැලිය යුතුද දෙක සක්මන් භාවනාව වැඩිීමේදී දකුණු වම වශයෙන් පමණක් බැලිය යුතුද තුන ඇසරගෙන සිටින සාමාන්‍ය ජීවිතයේදී කෙරෙන සමහර කටයුතු වලදීද එම කටයුතු සිහියෙන් කරන විටදීද මෙලෙස සිදුවන නිසා හිස ඉහළට බර වී ඉහළට ඇදී යන ගතිය ඒකත් ඉර යටක් යටින් ඉරක් ඇඳලා තියෙනවා නොසලකා හැර එම කටයුතු වල යෙදිය යුතුද ගෞරවනීය ස්වාමින් වහන්සේ නොදන්නා මට අනුකම්පාව කොට මග නොමග පහදා දෙත්වා පෙරුවන් සරණයි. ඊයේ කීප එකක් මම මතක් කරනවා මේ වගේ වෙනකොට තමගේ කාය පිළිබඳව ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් නැතුව වීරත්වයෙන් යුක්තව ඉදිරියට යන්න තමයි සද්ධාවක් තියෙනවා සද්ධා නැතිවම ඒක ප්‍රශ්න කෙනවා ඒකට තියෙන තාක්ෂණික උත්තරේ තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් සැක තියෙනවා නම් ජීවිත පිළිබඳ බය තියෙනවා නම් කාය පිළිබඳ බය තියෙනවා නම් පමණ ආස්වාස් ප්‍රසආතේ හිත දාන්න නැත්නම් වම දකුණ වශයෙන් මෙනෙහි කරන්න. එම කායගත ජීවිතය ගැන බයක් නැත්නම් සැකයක් නැත්නම් මේ යන ක්‍රමයට යන්න දෙන්න. ආයේ මේක අවුස් අවුස් බලන්න යන්න එපා. ලියන්න තියෙන මට ඔබ ඔබ ඉන්න එපා. ඒ ඔබන්නේ ජීවිත ආශාව නිසා. කාය ආශාව නිසා ඒ ජීවන සැක තියෙනවනම් හරියට මානපණ ඉස්සර කරගන්න ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න සක්මන් කරනකොට වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න ඉදින්දා වැඩ කරනකොටත් මේ එක්ක ඉරියව්වට හිත යොදලා බය හැකද දුරු කර ගන්න. මුලින්ම හිතේ බයක් සැකක් නැත්නම් එහෙමම යන්න දෙන්න. ඔය මොනම දෙයක්වත් අවසන් යන්න එපා. මොනම දෙයක්වත් ලියන්න තියෙන මල්ල ඔබෝබා ඉන්න එපා. ඒක නිසා මේ පේන දේවල් භාවනා ඉදිරියට අර කියලා තියෙන විදිහට හතිය පිටරට එන ලකුණු. මේවා බාධාව කරන්න නෙවෙයි යන්නේ මේ හිත හුදේකලා වෙන ලකුණු. හිත ඇතුළට එන ලකුණු හිත පිරිච්ච ගතිය පෙන්වන ලකුණු හිත සම්පත්‍ති කර ගතිය පෙන්වන ලකුණු ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ අනුග්‍රහ කරන එකයි සැකනම් පමණක් මූල කර්මතාන්ට යන්න මෙනෙහි කරන්න ඒ ඔක්කොම ඕන කරලා තියෙන්නේ සැකේ නැති කරන්න ප්‍රාර්ථනා කරනවා සැක නැතුව මේක ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අපි ඉදිරියට යමු. අවසරයි ස්වාමින් වහන්සේ සක්මනේදී পায় ඔසවනවා විලුඹ තබනවා পায় පොළවේ ස්පර්ශ වෙනවා ඇඟිලි තුඩු පොළොවට තෙරපෙනවා වශයෙන් දැනෙමින් මෙනෙහි කරමින් භාවනාව සිදු කරගෙන යමි. එය සාර්ථකව සිදුවේ. මින් ඉදිරියට භාවනාව මේ ලෙසම සිදු කරන්නද නැතහොත් භාවනාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරයේ වෙනසක් විය යුතුදයි කාරුණිකව පහදා දෙනසේක්වා. මේ විදිය ප්‍රයත්න කරලා මෙනෙහි කරමින් කරගෙන ගිය භාවනාව ප්‍රයත්න නොකර ඉබේ සිට වෙනකොටත් තමන්ගේ හිත උදේකලා වෙනවනම් තමන්ගේ විශ්‍රාම වෙනවනම් පිරිච්ච ගතියට එනවනම් ඒ ප්‍රයත්න කරමින් මෙනෙහි කරමින් කර කර ගියේදී ප්‍රයත්න නොකර මෙනෙහි නොකර අනායාසයෙන් වෙnderලා බලාගෙන ඉන්නවනම් ඔයිටත් වැඩිය හිත විවේක වෙනවා ඔයිටත් වැඩිය හිත හුදේකලා වෙනවා අන්න ඒක තමයි ඊගා පියවර වෙන්නේ අවසර ස්වාමින් වහන්සේ භාවනාවේදී නිදිමතක් දැනුණු විට ඇස් ඇර සුරු මොහොතක් වටපිට බලා යලිත් භාවනාවට යොමු වෙමි. මේ වැරදිද? එසේ නොමැතිනම් නිදිමත දැනුන විටත් ඇස් වසාගෙනම සිටිය යුතුයද? කාර්ණික පහදා දෙනු මැනවි. දෙකම කරලා බලන්න දෙකම කරලා බලලා දෙකෙන්ම අවු වෙන්න පුළුවන් දෙකෙන්ම හරියන්න පුළුවන්. ඒ වගේ Taman ළඟ ක්‍රම කීපයක් තියෙන්න ඕනේ. ඒ නිදිමත වගේ හීන් සීරු ඇවිල්ලා අපි විම දාන කෙලස් වැඩ කරනකොට අපිත් ඒකට එක විදිහකටම පහර ගන්න තරකයි හැම පැත්තෙම පහර ගන්නවා. පහර ගහලා බලන්න ඕන කොයි ක්‍රමෙන්ද සතිය අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ කොයි ක්‍රමෙන්ද Tamanට වැඩි විශ්වාසයක් හිතට ඇති වෙන්නේ ඒක නිසා විටක බලන්න ඇතික වහගෙනම නිජමතේන බව මෙනෙහි කරමින් හෝ අරමුණ වළංග ළඟ මෙනෙහි කරමින් ඇතික වහගෙනම යන්න පුළුවන් එහෙම නැත්නම් ඒ ඔක්කොම තියෙද්දි සම්පූර්ණ ඇතිකත් ඇරලා සතිය සමාධිය කැඩිලා ගියත් නිින්ද කඩාගෙන ආයෙසරයක් ගිහිල්ලා අරමුණට ආයෙ මොකද ඉඳලා පටන් ගන්නවා වගේ කරගෙන යනවාද කියන්නේ. මේ දෙකෙන් කොයි එකද වැඩි තමන්ට සතිය අඛණ්ඩව පවත් යාමට දිගට සතිය පවත්වාගෙන යාමට උදව් කරන්න කියන එක පිට කෙනෙකුට වැඩිය තමන්ම මේ වගේ විවිධ ක්‍රම හරහා පාවිච්චි කිරීමෙන් ලැබෙන අත්දැකීම බොහොම වටිනවා. පොත්වල ඉවනේ වෙන කෙනෙකුට මේක අත්දකින්නත් බෑ. ඒ නිසා දෙකම කරලා බලන්න කියන එක කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරද්දී ඊයේ මට ලොකු වෙනස්කමක් දැනුණා. වෙනදට වැඩියෙන් මම භාවනාවේ යෙදিলা ඉද්දී ඒ මේ අතට විසි වෙනවා දැනෙනවා. මහන්සියක් දැනුනේ නැහැ. කොපමණ වේලා භාවනා කරත් ඒ වගේම මට සුවදක් දැනුණා. ඇස් ඇහැරින් ඇස් අරින්නේ නැතුව ඒ ගැන පරීක්ෂා කරා. ගොඩක් වෙලා යනකම්ම ඒ සුවඳ තිබුණා. භාවනාවෙන් පස්සේ නම් දැනුනේ නැහැ. ඒ ඇයි කියන එකයි මගේ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ. ඒ වගේම සක්මන් භාවනාවේදී වෙනස්කමකට වෙනස්කමකට දුටුවා ලනුපැදුරේ යද්දී තෙත ගතියත් වම් කකුලේ ඇඟිලි අතරට රොඩක් හිර වුණා වගේ දැනුණා නූල් කෑලි වගේ පාවෙනවා දැක්කා කීප විටක්ම ස්වාමින් වහන්සේ ඔයාලා පළවෙනි එකේ දකිනකොට සුවඳක් දැනුණත් ගඳක් දැනුණත් බාධා කරගත්තොත් දෙකම එක විදිහට බාධායි. මේක තියේදී තමයි අරමුණේ හිත තියාන්න පුළුවන්ද සතිය පවතිනවද කියලා බැලුවොත් අපිට එන සුවඳ ගඳ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ වගේ සද්දයක්, වේදනාවක්, හිතවිල්ලක් සුවඳක් ආපුවාම තමන් කරගෙන ගිය භාවනාව හැලහැප්පෙනවද? එහෙම නැත්නම් ඒක නිසින්ින්දේ පවත්වන්න පුළුවන්ද කියන එකයි අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඉතින් මේක පළවෙනි සැරේ වෙනකොට ටිකක් ඔය කෝල වෙනවා. කෝඩු ගති පානවා. නමුත් ඉස්සරහට යට තියෙන මේ මගදී හම්බෙන ආගන්තුකයෝ ගැන නෙවෙයි සැලකන්න ඕනේ. මුලින් තියාගත්ත මූල කර්මස්ථාන. ඒ ආගන්තුකේ හම්බෙච්චාම මූල කර්මස්ථානය පිළිබඳ තියෙන විශේෂකම මූල කර්මස්ථානය පිළිබඳ තියෙන ආදර ගතිය මූල කර්මස්ථානයේ තිනක මූලිකත්වයේ පවත්තන ගතිය හැලහැපුණු පරාදයි. පොඩ්ඩක් හැල හැප්පෙනවා. පුළුවන් තරම් ඒ හැල හැප්පිලා අඩු කරගෙන දිගටෝ මූල කර්මත්තන යන පුළුවන් ගඳක් උනස් හොදක් දැනවත් ඒකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි එකේදී කියන තියෙන්නේ මේ ගිය පාර වැඩමුළුවේ මම ගම මේ ලනුබැදුරටයි ආසාව. අර වැලි මලු තියනවා යන්නේ නැහැ. වහලය ඇතුළෙම තමයි ඉඳලා. එතන එළියට කියලා ගියොත් ඔයිටත් වැඩිය හොඳයි සක්මනේ වැස්ස දිනුවත් කරන්න දෙයක් නැහැ. ඉතින් එතකොටත් අර වගේ විවිධ දේවල් හමු වෙනවා. විවිධ අත්දැකීම් ලැබෙනවා. ඔක්කොම තියේදී পায় පටලවා ගන්න නැතුව සතිය දිගට පවත්වන්න පුළුවන් නම් ඒන හැම දෙයකින්ම ලාභයක් වෙන්නේ. එනේන දේවල් බල බල සතිය අමතක කරනවා නම් পায়ে අත්දැකීම අමතක කරනවා නම් ඒ හැම එකකින්ම බාධා වෙනවා. ඒ නිසා ඒ බාධක සාධක කරගන්න අහවල දෙය පැමිණේවා කියලා හිතන්නත් එපා. ඒකේ අලගිය මුලකිය හොයන්න යන්නත් එපා. අංග ප්‍රත්‍යංග හොයන්න යන්නත් එපා. ව්‍යංජන අනුව්‍යංජන හොයන්නත් යන්න එපා. මොන දේ ආවත් කරගෙන කියන භාවනාව අඛණ්ඩව යනවනම් දිනු. එන දේවල් ගැන විස්තර හොයනවා කියලා කියන්නේ ඒ පාඩම පාඩ ඉගෙනගෙන නැහැ. අර මේ ඉස්සල්ලාපු කන් දෙකට වැඩිය පස්සේ ආපු අඟ ලොක් කරගන්න හදනවා. ඒතකොට ඉතින් හැමදාම ප්‍රශ්න තමයි. ඒ නිසා බාන කවුරු මොන જાති කෙරුවත් ඉස්සර වෙලා පස්සර වෙලා හරි ගමන්නේ නැවතත් අර මූල කර්මස්ථානයේ සතිය පිහිටුවගෙන යන්න පුළුවන් නම් හැලහැප්පිලා අඩු කරගෙන යන්න තරම් හිත නොසැලෙන ගතියටපත් වෙනවා උලන් වදින් තැනකපත් වෙන පහන්දැල්ල උලන් අතර වෙච්ච ගමම්ම කෙටින් උඩට ඉස්සනවනේ ඒ නිසා උලන් ගැන කතා කරන්නත් එපා ඒ මේ පදිණෙක් ගැන කතා කරන්නත් එපා ඒව ඉවර වෙච්ච ගමන් නැවත නැවත මුදුන්පත් වෙනවා ඉහළට හිටිනවා ඒක ගැන විතරයි කතා කරන්නේ එහෙම නැතුව යන්නේ නිව ගැන කතා කරන්න පටන් අරගත්තොත් කමඨාන් සුද්ධ කළ ඉවර කරන්න වෙන්නේ නැහැ. නමුත් කෝල කෙනාට අලුත් කෙනාට එහෙම වෙනවා. ඒ නිසා ඒක දෝෂයක් නැහැ. ආවට පස්සේ ඒව ගණන් නොගෙන යෑමටයි අපි මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අවසර ස්වාමින් වහන්සේ ආනාපානයේදී හුස්ම රැල්ල උඩුතොලේ නාසයාග ආදී වශයෙන් ස්පර්ශ වන බව අසහත් දෙමි. නමුත් මට එලෙස දැනී නැත. මා හුස්ම ගැනීමේදී සිදුවන ශරීරයේ පිම්බීම සහ හැකිලිම කෙරෙහි අවධානය යොමු කරමි. එය නිවැරදිද? කාරණික පැහැදිලි කර දෙනසේක්වා. ඒකට යගේ පිම්බීම හැකිලිම කරනකොට කොතනද දැනෙන්නේ කියලා කියනවනම් හරි ලේසි අත්දැකීමකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා නොවිච්ච දෙයක් ගැන පශ්චාත්තාප වෙන එක නෙවෙයි තියෙන්නේ. ඉඳගෙන විවේකීව ඉන්නකොට කොතනද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ කියන එක කියනවනම් හරි ලේසි අහගෙන ඉන්න කෙනා තේරුම් ගන්න. ඒ නිසා අල්ලපු ගෙදර එක්කනා කරන ඒවල අපට වැඩක් නැහැ. ආනපන ගැන කතා කරන්න ඕනෙත් නැහැ. පිම්බීම හැකිලිම ගැන කතා කරන්න ඕනෙත් නැහැ. Taman වාඩි වෙච්චාම Tamanට දැනෙන්නේ තේ. විස්තර කළොත් අරක නොවුනා කියලා පශ්චාත්තාවයක් එන්නේත් නැහැ. නමුත් මෙතන පිම්බීමක් හැකිලිමක් ගැන කතා කරනවා. ඒක දැනෙන්නේ කොතනද? මොනවද මේ දෙකේ වෙනස? කියන තොරතුරු දෙක මේකට එකතු වුණා නම් බොහොම වටිනවා. ඒක නිසා මේ ප්‍රශ්න කරන එක්කනට කැමති නම් සභාගත කරන්න මේ පේ කියන පිම්බීම හැකිලිම මුළු කයෙම දැනෙන එකක්ද නැත්නම් නාසිකාග්‍රේ විතර නැත්නම් ඔය මයික් එක පොඩ්ඩක් පිටපසට ගන්න. ස්වාමීන් වහන්සේ ඒ මට දැනෙන පිම්බීම හැකිලිම මම මෙනෙහි කරන්නේ උරහිස් උස් පහත් වීම විදිහට ඒක තමයි මට දැනෙන්නේ. නැත්නම් සුළං රැල්ලේ වෙනසක් දැනෙන්නේ නැහැ. හරි ඒක දැනෙන්නේ නැතිව අපේ විපස්සනා භාවනාවේදී කියනවා නෑ බෑ කියන දෙක කිසිම තැනක විපස්සනා කියවෙන්න බෑ. නෑ බෑ කියන වචන දෙක කියවන විපස්සනා වැරදිලා. විපස්සනා ඕන කරන තියෙන දේ කියපන්. ඉස්සරහට එන්නේ කියනකොට අරක නෑ මේක නෑ කියන අපි උපමා සම්සන්දනේ වශයෙන්. ඒක නැත්තම් අපිට ඕනේ නෑ හුළු සොරැල්ලක්. අපිට තියෙන්නේ පණ තියෙන බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ත වෙච්ච නැති බවට මේ උරහිස් දෙක ඈත් වෙනවා ළඟ වෙනවා එතකොට කොහොමද අපි මේ ඈත් වෙන එක නැත්තම් පිම්බෙන එකයි හැකිලෙන එකයි හඳුනාගන්නේ කොහොමද ආත්විදින්නේ කොහොමද අත් දකින්නේ කොහොමද කියලා බැලුවොත් අපි අල්ලගත්ත දේ හොඳට විස්තර සහිතව බැලීමෙන් සතිය තහවුරු කරනවා අරගෙන මේක නෑ කියපු ගමන් හිත පශ්චාත්තාප වෙනවා ඒක තමන්න තමන් කරගන්න සාපයක් වෙනවා ඒක විපස්සනාට අදාළ නෑ විපස්සනාට තියෙන යමක් පේනවද පේන දේත් එක්කයි යන්නේ නොපෙනෙන දේවල් ගැන කල්පනා කරනවා කියන්නේ අනිවාර්යම චින්තාමය ඥානය පොළුවට දාගෙන අනවශ්‍ය විදිහට තමන්ට සාප කරගන්න. ඒ හුඟා කල්යනා භාවනාවේ කුඩා කල්යනා භාවනා අපිට භාවනාවට මේ පැංගිරි ගතිය අයින් කරලා තීත්ත ගතිය අයින් කරලා භාවනාව තේරුම් ගන්න. එතකොට උරහිස්සල තියෙන පිම්බීම හැකිලිම දෙක වෙන් කෙරුවොත් මේක පිම්බෙන වෙලාව මේක හැකිලෙන වෙලාව කියලා ඒ දෙකේ වෙනස්කම් පැහැදිලිව සපේලා කියන්න පුළුවන්ද නැත්නම් නිකන් තාම පිරිසුදු නැද්ද ඒක? ස්වාමින්වහන්ස නිකම් උරහිසර උස් පහත් වීම තමයි මම. හරි ඒකට පිම්බෙන වෙලාවෙ ඉස්සෙනවා. හැකිලිමයි පහත් වෙනවා. අන්න ඒ වගේ දැන් පිම්බීම හැකිලිම තව ලකුණු දෙකක් එකතු කරානේ. පිම්බෙනවා කියන්නේ ඉස්සෙනවා. හැකිනවා කියන්නේ පහත් වෙනවා. ඒ වගේ මේකට අදාළ තවත් ස්වභාවික ලක්ෂණ, තවත් ගති, තවත් භාව පුළුවන් තරම් එකතු කරලා තව කෙනෙකුට කියන්න ගිය ගමන් අන්න ලකුණු ලැබෙන්න පටන් ගන්නවා. බෑ ස්වාමීන් වහන්සේ නෑ ස්වාමීන් වහන්සේ කිව්වොත් පිළියෙනවා. පිම්බෙනකොට ඉස්සෙනවා හැකිනකොට පහත් වෙනවා. ඒතකොට බලන්න මේ පිස්සෙන එක මෙහෙමීට ඉස්සෙනවා නැත්නම් ගැසි ගැසි ඉස්සෙනවා නැත්නම් හිමීට කියලා හයියෙන් නතර වෙනවද? හයියෙන් පටන් ගන්න හිමීට නතර වෙනකොට මේකේ ලක්ෂයක් ලකුණු තියෙනවනේ. අන්නේ මේ හැම ලකුණක්ම නිවනට පඩියක් බවට පත් වෙනවා. මේක පේන්නේ මේක කියන්න බෑ, මේක වැදගත් නෑ කියලා හිතනවනම් අපි විහිං මේකට අකුල් හෙලනවා වෙනවා. ස්වාමින්වහන්ස ආරම්භ කිරීමේදී ඒක බොහොම හිමින් තමයි දැනෙන්නේ. නමුත් ටික වෙලාවක් යනකොට වේගෙන් හුස්ම ගන්න ගතියක් තමයි දැනෙන්නේ. කියන්නේ එකලඟ එකලඟ හුස්ම වැටෙනවා වගේ. දැන් ආයෙත් හුස්මකට පටලවා ගත්තා. අපි මේ කතාවේ පිම්බීම. පහත් වීම වේගෙන් සිද්ධ වෙනවා වගේ. ඒක වයර් මාරු කරනවා. වයර් මාරු වෙලා බෑ. ඒක තේරුම් ගන්න ඕනේ මට දැන් මට බිම්බිම ඇකිලි හුස්ම වෙන්නේ නැහැ කියලා පටන් ගත්තා. දැන් මෙතන ගියොත් ඒ ආය අහක දාපේක ගන්න. එතකොට මට වටත් පයර් මාරු වෙනවා. එතකොට මට තියෙන දෙකක් අනින් එකයි උඹට. ඒ තමයි මගේ ක්‍රමය. ඒ ඔය කියන්න හදන්නේ එහෙම බලවලා ඉනොට ඉස්සියෙන් පහත් වීම වේග වෙනවා. මම කියනවා ඒකත් හොඳයි. ඒකත් මට ලැබිච්ච තොරතුරක්. මම කියනවා තවත් පැත්තකින් බැලුවොත් මේ ඉස්සීම කියන වැඩේ පිම්බෙනකොට උරයි ඉස්සෙනවනේ. ඉසීම හිමීට පටන් ගන්න හයියෙන් ඉවර වෙනවාද? නැත්නම් හයියෙන් පටන් ගන්න කියලා හිමීට ඉවර වෙනවා. නැත්නම් රැලි මාලා නගමින් ඉස්සෙනවද? නැත්නම් ශීරොට ඉස්සෙනවද? නැත්නම් කැරක් කැරක ඉස්සෙනවද කියලා ඔකේ තියෙනවා ලක්ෂකුත් එකක් වැඩ පිළිවෙලක්. ඒවට කියනවා ආකාර කියලා. විවිධ ආකාර. ඉතින් මේකමයි මගේ භාවනාව මේකමයි මම අනුග්‍රහ කරන්න ඕනේ කියනවනම් ඒක කරන්නේ ලැබෙන හැම කරුණක්ම මේ ඕජාවක් විදියට ධර්මෝජාවක් විදියට බලා ගන්න අතර කමඨාන් වාර්තාවට එකතු කරනවා. එතකොට අහනින් එක දෙනා මෙයා මේ පොත් බලලා ලියනවා නෙවෙයි, රවට්ටන්න ලියනවා නෙවෙයි, අත් දකින්න අස්පනා පිට දෙයක් දකින්න. ඒ නිසා අපි දකින්න එක එකක්. දැකපු දේ පිළිසුස දැකලා තව කෙනෙකුට කියන එක තව එකක්. දැන් කමඨාන් සුද්ධ කරන කරන්නේ දැකපු දේ තව කෙනෙකුට පිළිසුදු කියනවා. ඒ කියමන සඳහා උනන්දු කරනවා. උනන්දු කරන්නේ එක්ක දාන්නේ නැහැ මේකයි. මේකයි බලන්න ඕනේ කියලා. දෙක බලවට පස්සේ මෙන්න මේ විදියට මේක සරු කරන්නේ මේකටයි මේක උපවත් කරන්නේ මේමයි මේව දැඩි කරන්නේ කියන එක දන්නේ. ඉතින් ඒක අපි මේ වෙලාවේදී කොයි කෙනත් පොඩි එකෙක් වශයෙන් සලකලා කියලා දෙනවා. කියලා දෙනකොට අනේ දවසේ වාඩි වෙන්නේ ආ දැන් දන්නවනේ බලන්න ඕනේ මොකද්ද කියලා. ඒකට යන්නේ ලොකු උනන්දුවකින් යන්නේ. ඒ දවසට ආයෙත් වගේ නෙවෙයි කැට පිටින් එන්න පටන් ගන්නවා. පිම්බෙනවා කියන එක ඉස්සෙනවා කියන එක ඉස්සෙනවා කියන එක මෙහෙමයි සිද්ධ වෙන්නේ. ඒකට හැකිලනවා කියන්නේ පාත් වෙනවා කියන එක. පාත් වීම සිදු වෙන්නේ මෙහෙමයි. ඉතින් කියලා මේක පිළිබඳ තොරතුරු රාශියක්. මේ මේ උනන්දුව තමයි ධර්ම සාකච්ඡාවකදී එහෙම නැත්නම් අපි කියන කමඨාන් සුද්ධ කරගන්න ලැබෙන්නේ. ඉතින් හැම කෙනාටම මෙහෙම චතුර බව නැහැ. සමහරවල් සබකෝලෙමත් වෙනවා. නමුත් මේ වැඩේ යනකොට ඒගොල්ලන්ගෙත් මල්ල වෙරෙනවනේ. දන්න කෙනෙක් අල්ලගෙන ඉව සාකච්ඡා කරනකොට අනිත් කෙනාට උනත් තේරෙනවා මේ භාවනා කරන්න ගියාම ඔය අනම්මනම් නෙවෙයි ඕන කරලා තියෙන්නේ තමන් බලන අරමුණේ ඒ භාව ඒ ස්වභාව ඒ ගති ඒ ලකුණු හරියටම දැක්ක විදිහටම තව කෙනෙකුට වාර්තා කරන්න පුළුවන් නම් භාවනා පුදුම උනන්දුවක් ඇති වෙනවා හොඳට ලකුණු හොඳට ප්‍රශ්න පත්‍රයකට දක්ෂ උත්තර ලියලා ප්‍රතිඵල අපේක්ෂා කළා හරි ප්‍රතිඵල එනවා ආපු ගමන් එනවන සතුට වගේ එකක් එනවා. ඒක නිසා සක්මන් කරනකොටත් බලන්න ඒ পায় තියෙනකොට මොනවද වැටෙන්නේ. වැටෙන දේ ආරම්භයක් විතරයි. ඒවට නැවත නැවත ප්‍රශ්න කරමින් ඒක දිගේ හිත එහිම නිමාකරන කරන්න. එතකොට පිට එන ගැහුවට ඇහෙන්නේ නැහැ. දත එකක් බඩ එකක් වතුරට දැනෙන්නේ නැහැ. නිින්දා කරන විදියකුත් නැහැ. එයි මොකද මේකේ ගිලීගෙන තියෙන්නේ. ආනේ ඒක අපි විහිං කළ යුතු අනුග්‍රහයක්. ඉතින් ඒක නිසා මට සමාජලාට ලියලා තිබ්බට මට මදි. මම මේ කෙනා ඉදිරියට අරගෙන හරස් ප්‍රශ්න අහලා ඒ අඩුපාඩු සම්පාදන සම්පූර්ණ කරනවා. ඉතින් සමහරව ඒක දඬුවමක් විදියට සලකනවා. මේ මේ සබකොලේ තියෙන ඇත්තෝ ඉතින් මම එහෙම අදහසකින් නෙමෙයි කරන්න හදන්නේ. කාටත් වගේ පණිවිඩේ යන්න නම් මේ විදියට සුද්ධ කරගන්න. අවසරයි ස්වාමින් වහන්සේ සතරමා භූතයන් වන පඨවි ආපෝ තේජෝ වායෝ සුදුසු ලෙස පැහැදිලි කර දෙන සේක්වා සතරමහා භූතයන් භාවනාවට වැදගත් වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන සේක්වා මේව නිකන් අනවශ්‍ය ප්‍රශ්න අපිට මෙතන තියෙන්නේ භාවනා කරලා අත්දැකීම මොනවද කියනවා මිසක් ඔය ඔය එක එක භූත කල්පනා කතා කරන එක නෙවෙයි මේ කතා ගන්න එක නා කරන්නේ මේ ආනාපාන සතියේද සක්මනද ඒකේ අත්දැකීම මොකද්ද කියලා කිව්වනම් ඒ හරහමට කියලා දෙන්න පුළුවන් එහෙම නැත්තම් වෙන්නේ මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේ මූලධර්ම ප්‍රශ්න ඇදගෙන ඇවිල්ලා කොහෙදෝ මේ කැලේට ඇදගෙන යන්න හදනවා මේ ලස්සනට යන භාවන මේ සාකච්ඡා. ඉතින් ඒකට ගියොත් ඒක මගේ වැරද්දක්. මම ඒ නිසා කියනවා කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මූලධර්ම ප්‍රශ්න දාන්න එපා. නරක දේවල් නෙවෙයි. ඒවත් මේක අරගෙන තියෙන ඕකට නෙවෙයි. මම ඒ කෙනාට කියනවා ඕනේ නම් ඇත්තටම ඕන නම් තමයි මොකද්ද කරන්න භාවනාව. ඒ අරමුණ වැටේ නැටි මට පොඩ්ඩක් සභාගත කරන්න. එතකොට නම් මම මේ ප්‍රශ්නට උන්කම් දෙනවා. එහෙම නැත්නම් මම ප්‍රශ්න පිටින්ම පැත්තකට දානවා. දැන් මොකද මේ මේ කමටහන් සුද්ධ කරන වෙලාවක් නිසා. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පළමුව මම දැන් මෙතන යනුවෙන් කය කෙරෙහි සිහි පිහිටුව පසු ආනාපාන සතිය කෙරෙහි යොමු වුනේමි. ආශ්වාස ප්‍රශ්වාස යනුවෙන් සිතමින් සිටිනා විට එය නොදැනී ගොස් සිත තැන්පත් වේ. පසුව මද වේලාවක් සිටන විට ධාන මට්ටමින් හතරවෙනි ධානය දක්වා ගමන් කරයි. පසුව සිත පළවෙනි ධානයට ගෙන ඒමට උත්සාහ කරමි. ඉන්පසු සමාධිගත සිත ඉදිරියෙන් තබා ගනිමින් බොහෝ වේලාවක් එහිම රැඳී සිටිමි. සිටීමේ හැකියාව ඇත. ප්‍රීතිමත් බවක් දැනේ. මුළු සිත පුරාම මහත් සනීපයක් දැනෙන්නට පටන් ගනී. ඉන් ඉදිරියට කමක් කළ යුතුදයි පහදා දෙන්න. නිර්වන් සරණයි. ඔය ඒ ඒ තියෙන தත්වයට තිදිත් Tamandara ආනාපානට සම්බන්ධතාවය තියෙනවනම් කයට සම්බන්ධතාවය තියෙනවනම් ඒ තාකල් භාවනා ප්‍රගති කැඩෙන්නේ ඔය හිත අනින්න හතරවෙනි ධානයෝ පළවෙනි ධානය කියන එක ඇත්තක්ද බොරුවක්ද කියන්නේ ওই වචන වලින් නම් මට තේරෙන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. අනිත් එක ඒක අපේ උපදෙස් පන්තිය ඇත්තෙත් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ භාවනා කරනකොට තමන්ගේ කර්මස්ථානේ වැටෙන්නේ කොහොමද කියලා දැක්කන්නයි. එහෙම නැත්නම් කය වැටෙන්නේ කොහොමද කියලා දන්නවනම් ඔක වාසියට ගන්න. ඔය විදිහට ධානයක ඉන්නවනම් ඒ සමාධියෙන් ආවට පස්සේ ඒ සමාධියකින් සබහාන වෙනකට වැඩිය පිරිසිදුවට ආශ්‍රස් ප්‍රසවාසය වැටෙනවා නම් ඊට පිරිසිදුවට කය තියෙන හැටි වැටෙනවා නම් ලාභයි. එහෙම නැතුව ඔය ඔය தත්ත හඳුනා ගන්න හදන එක හිතේ තියෙන කෙලෙසයක්ද දන්නේ නැහැ. ඒකට අපි එච්චරම අහුවෙන්න යනවට වඩා ලැබිච්ච සමාධියෙන් වැඩ ගන්න. සමාධිය වැඩ ගන්නවා කියලා කියන්නේ ඒ සමාධියේ ඉඳගෙන බලනකොට අරමුණ කොච්චර පිරිසිදුර පේනවද? ඉන්න ඉරියව කොච්චර පිරිසිදුර පේනවද කියන එක කියනවනම් අහගෙන ඉන්න කෙනාට ඒ අත්දැකීම sannivedanaya කරගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. නැත්නම් ඔය ධානා කතා මම මං වගේ මිනිස්සු කොහොමඩක්ක ගණන් ගන්නෑ. හැබැයි මම ඒක කවුරුත් මේ මන්දෝත්සහය කරන්න කියන එක නෙවෙයි. ධ්‍යාන කියන එක නැති දෙයක්වත් ධ්‍යාන කියන ඔක්කොම බොරු කියන එක නෙවෙයි. තියෙනවන් නම් තියෙන ලාභේ තමයි ඒ සමාධිය තුලින් අරමුණ හොඳට පැහැදිලිව පෙනේ. ඒක සපේලා කියන්න පුළුවන් නම් මම බාර ගන්නවා. නැත්තම් ඕකේ පොදු උපදේශයක් දෙන්න තියෙන මේ තියෙන ඔය කියන සමාධිය වාසියට අරගෙන කළු පිටි මැදපු මේ පුස්කොළ පොතක් කියවනා වගේ බලන්න වෙනකට වැඩිය ආනපනේ අමතර විස්තර ස්වභාව ලක්ෂණ කොච්චර දැනගන්න පුළුවන් නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ දැනගන්න පුළුවන් කියලා ඒ විදිහට මේකේ වාසිය ගන්න කියන එක නම් මතක් කරන්න පුළුවන්. ගර්ථ ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වේගය වැඩි කර සක්මන ආරම්භ කර පසුව දකුණ වම යනුවෙන්ද ඔසවනවා තියනවා යනුවෙන්ද ඔසවනවා ගෙන යනවා තියනවා යනුවෙන්ද සක්මන් කරන්නෙමි. එවිට සිතේ තැන්පත් ගතියක් පාද කෙරේ සිත යොමීමක් සිදුවේ. විලුඹ එසවි පය ගෙන ගොස් තැබීමේදී ගල්වැලිවර තද පටවි බවත් සුළඟේ වායෝ දාත්වයේ හැපීමත් සිදුවන බව දැනේ. තවද සිරුරේ බරගතියක් හා ඇවිද ගැනීමට අපහසු බවක් දැනේ. මේ සිදුවීම ප්‍රමාණවත්ද? භාවනා ක්‍රමේ නිවැරදිදයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සමහරක් විස්තර ප්‍රකෘති සමහරක් වසමාට එච්චරම හොඳට ඉදිරියට වෙලා නැහැ. නමුත් මෙහෙම බලන්න යනකොට එන්න එන්න එන්න එන්න මේ පිළිබඳ හොඳට හිත නිමග්න වෙලා හොඳට හිත බැහැගෙන ගියොත් තමන තේරෙයි එතකොට සද්දවලට හිත පිට යනවා ගතිය අඩු වෙනවා වේදනාවට හිත පිට යන ගතිය අඩු වෙලා මේකෙම හිත පවත්න්න පුළුවන් වෙන ගතිය එනවනම් එතකොට සක්මන කෙලවරට ගිහිල්ලා හැරෙනකොට හිත රූප වලට සද්දවලට යන ගතිය අඩු වෙනවා සක්මනේ නැගිටලා ගිහිල්ලා පරියන්කට ගියාට පස්සේ අර සක්මිති ඇතිවෙච්ච සමාධිය නිසා පරියංග භාවනාවට ලාභ වෙනවා. අන්න ඒ විදිහට මේ මේ මුල් බැසගත්තදී වෙන පැලේ ගොඩාක් පැතිපල වලට වීහිලා යනවා. ඒ වගේම එදිනෙදා ජීවිතේ නිකන් අර එහෙමේ යනකොටත් මෙච්චරම ගැඹුරක් නැති වුණාට අවිජින එකට හිත යන ගතිය වැඩි වෙනවා. මේ සාමාන්‍යයෙන් දාන ශාලාවට යනකොට වැසිකිළියට යනකොට වගේ තැන්වලදීත් යන්න පටන් ගන්නවා. අන්නේ විජින් මේක ලබාගත්ත මේ අත්දැකීම ඉතිරි පැතිරි යන ආකාරයට දියුණුකරනද එහෙම කරනකොට මේ ඔය දැන් ඔය කියන විස්තරත් පය තියෙනකොට විලු බෙදায়න දේ ඇඟිලි වල දැනෙන දේ හැමදේම විස්තර තව තව වැඩි වෙන්න පටන් අරගන්නවා ඒ නිසා යන ක්‍රමේ හරි හැබැයි ලියලා තියෙන විස්තර ඔක්කොම 100%ක්ම හරි නෑ නමුත් මේ යන වැඩ පිළිවෙල හැටියට සාර්ථකයි හොඳයි කියලා ඉදිරියට අනේක කරන්න හොඳයි කියලා මේ ඉදිරියට යන්න කියලා උපදෙස් දෙන්න පුළුවන් ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය හා සක්මන් භාවනාවට අලුත් කෙනෙකි. නිතර සිහිය පිටපණී. එය දිගට පැයක්ම එකට එකම ඉරියව්වෙන් වාඩි වී සිටන විට ඉරියව් මාරු කිරීමට සිටේ. පරයන්ක භාවනාවෙන් සක් භාවනාවෙන් සක්මනටත් සක්මනේ පරයන්කටත් මාරු වේ යුත්තේ කුමන අවස්ථාවේදීදයි පහදා දෙන්නේ. දෙන මෙන්ද යත කරුණවලින් මිදීමටද මඟ පෙන්වන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. නමෝ බුද්ධාය. මේ කාලසටහනදී තීක්ෂණේ සක්මන්ට යන්න ඕන වෙලාව, පරියංගයට යන්න ඕන වෙලාව. ඉතින් ඊට පස්සේ ආය වෙන එකක් කරන්න යන්න එපා. මේකේ කියලා තියෙනවා ආහල්ලාට සක්මන් කරන්න, ආහල්ලාට පරියංගයට යන්න කියලා. එතකොට සක්මන පටන් ගන්නවා කියලා කියන්නේ පරියංගේ අවසානය කියලා හිතා ගන්න. පරියංගේ පටන් ගන්නවා කියලා කියන්නේ සක්මන අවසාන. ඒක නිසා ඒක පිළිබඳව පැයක කාල සීමාව තමයි අපි පොදු අරගෙන තියෙන්නේ. ඉතින් ඒකට අමතරව අහනවා මේ ආධුනිකයෙක් වශයෙන් ආනපන සතියේ හිත හිටින් නැති එක සක්මනේ හිත හිටින් නැති එක වළක්ව ගන්න ක්‍රම. ඉතින් ඒක සාධාරණයි. මොකද අපේ හිත විවිධාකාර අරමුණු දිගේ දුවදුව හිටපු එකනේ. ඉතින් ඇවිල්ලා එක පාරටම මේකට හිටපන් කිව්වට අර ගෙදර සෙල්ලම් කරගෙන හිටපු ළමෙක් ඉස්කෝලේට අණ ගහන ගිහිල්ලා ඉස්කෝලේ පන්තික තිබ්බ ගමන් විනාඩි 35ක් කවි කියනවා විනාඩි 35ක් නටනවා විනාඩි 35ක් අකුරු කියනවා එකේ ළමයට තේරෙන්නේ නැහැ. සෙල්ලම් කරගෙන හිටපු ළමයානේ. ඉතින් ළමයට කොහෙද ඔය විනාඩි 35 කතාවල් තේරෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඒ පන්තියේ ඉන්න ටීචර්ලා වුණත් ළමින්ට ඉච්චරම දලදලු කරන්න යන්නේ නැහැ. ඔය ටිකක් කල හුරතල් කරලා තමයි ඒ ළමයායි කාර්යසටහනට හුරු කරන්නේ. අපේ හිත ඒ ඒ ළමයේ හිතටත් වඩා දුර්වලයි. ඒ තරම්ම නන්නත්තර වෙච්ච හිතක්නේ. ඉතින් ඒ නිසා මේ මොන්ඩිසෝරි ටීචර් කෙනෙක් වගේ වැඩ කරනවා. ගහන්න බයින්ද යන්න නරකයි. මම ළමයා ඒතර ඉස්කෝලේ ඉන්නෙත් නැහැ. මේ ළඟදී මේ මම ගමන යනකොට එක අම්මා කෙනෙක් කියනවා ඒ වගේ අව පහේ පන්ති වගේ ළමෙක් ඉස්කෝලේ මාරු කරලා ඒ ළමයි කවුරු ඉස්කෝලේ යන්න බෑ කියලා. මොකද මේ පන්ති ළමයින්ගේ සහයකුත් නැහැ ටීචර් නම් උනන්දු වෙලා තියෙනවා. නමුත් ඒ ඔක්කොමලා මෙයාට මේ හිරියර කරන්න පටන් අරගත්තා. ඉතින් ඊටත් වැඩිය අමාරුයි පළවෙනි පන්ති ළමයෙකුට. ඉතින් මේ ළමයා මේ කොන් විච් නිසා බෙල්ල වල දාගෙන මැරිලා. දවස් අවුරුදු 11යි. ඉතින් එතකොට අම්මට මොකද හිතෙන්නේ? කොහොමද ළමයා කියලා තියෙනවා මට ඉස්කෝලේ යන්න බෑ. ඔයද ඉස්කෝලේ ගිහිල්ලා තියෙන ඒ ළමයින්ගෙන් ලැබෙන මේ නැත්නම් ඒ පරිසරයෙන් ලැබෙන සහයෝගය නෑ. ඉතින් ඒ වගේ තමයි මෙතෙන්ට ගියාට පස්සේ පොඩි ළමෙක් ඉස්කෝලේ ගියා වගේ මේ ඇවිදා දෙ හිටපු විට කොහේ ආනපානෙ හිටිනවද? නමුත් බලන්න දවස යනකොට දෙක යනකොට තුන යනකොට හිටින ගතිය හුස්ම එකක් බලන්න පුළුවන් ගතිය හුස්ම දෙකක් බලන්න පුළුවන් ගතිය තුනක් බලන්න පුළුවන් ගතියට වැඩි වෙනවනම් හිතපතරන් නැති වුණාට එච්චර තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සක්මන් කරනකොට එක පියවරක් මේ වම මේ දකුණු වශයෙන් අල්ල ගන්න පුළුවන් නම් හරියට ඇවිදින්න ඉගෙන ගන්න ළමයි කිස්සලාම 7යි 7යි කිව්වා වගේ. ඊට පස්සේ අදහගෙන බුදුන් අදහන ගිහිලා සීලිය අධිෂ්ඨාන කරලා කියනවා මට පියවර දෙකක් වම් දකුණු වශයෙන් යන්න ලැබේවා. තුනක් යන්න ලැබේවා කියලා බැලුවොත් ඔය දැන් තියෙන පඬිතකම් ඕනේ ආධුනික ළමෙක් පන්තිකට ගියා වගේ. ඒ බහරහවටලා හිටපු බබෙක් ඉග ඇවිදින්න ඉගෙන ගත්තා වගේ පුංචි පියවරකින් පටන් අරගන්න. මහා ලොකු මේ අනික් කට්ටියට පුළුවන් නිසා මටත් පුළුවන් වෙන්න ඕන කියලා පටන් ගත්තොත් බෙල්ල වල දාගන්න වෙනවා. බුදු වෙන්න දෙයක් නැහැ බෙල්ල වල දාගත්තා අයියා. මොකද ඒ තරම්ම අපි අනුන්ගේ වචන අහලා ලනු කාලා පටලවාගෙන ඉන්න જાතියක්. ඒ නිසා ආධුනික හිතක් ඇති කරගන්න. මට එක හුස්මක් බලන්න පුළුවන් ද ඒක පැයකටම කමන්නේ. ඊගා පැය තුත්තා කරලා බලන්න පරියන්නේ හුස්ම දෙකක් බලන්න පුළුවන්. තුනක් බලන්න පුළුවන්. ඊපස්සේ තප්පරයක් ඉන්න පුළුවන්. දෙකක් ඉන්න පුළුවන්. තුනක් ඉන්න පුළුවන්. කියලා ඒ ලැබිච්ච පොඩිට ඒක අගේ කරගෙන යන්න පටන් අරගත්තොත් අපි අනිවාර්යයෙන්ම අපි හිතුවට ඩීක්මන්ට යනවා. නමුත් ඉඳගත්ත ගමන් මේ බුදු පිළිම තිබ්බා වගේ හෙල්ලෙන පෙරලෙන නැතුව පෑම එක දිගට ආනපනේ ඉන්නවනම් මොකටද ඉතින් ඒරන් නිවන් ලපන්න ඕනේ නැහැ. ඒ නිසා එළියන එක්කන කැමැති නම් කතා කරන්න මම කැමැති දැනගන්න මේ පරියන්කෙන් පරියන්කට යනකොට හුස්මත් එක්ක හෝ ඉඳගෙන ඉන්න කයත් එක්ක හෝ පවතින හිත වැඩි වෙනවද නැත්නම් තිබුණ එකත් එන්න එන්න පිරිනවද? සක්මන් කරනකොට එක පියවරක් දෙකක් වශයෙන් පවත්වන්න පුළුවන් ගතිය වැඩි වෙනවද නැත්නම් එක පියවරක්වත් පවත්වන්න පුළුවන් ගතිය එන්න එන්න අඩු වෙනවද කියලා කියනවනම් ඒක මම හිතනවා හොඳ මේ සාකච්ඡාවට හොඳ සහභාගීත්වයක් කියලා. කිය යුතුමයි කියලා බලපෑම් කරන්න යන්නේ නැහැ. ඉදිරිපත් කරන්න කැමති නම් ඒක සාකච්ඡාට හොඳ කොනක් වෙයි කියලා මම හිතනවා. කැමැති ගැතිය අපේට නැහැ. ඒක නිසා මයික් එක ගන්න. ස්වාමීන් වහන්සේ මම නෙවෙයි ලියුවේ නමුත් මටත් ඔය අත්දැකීම තියෙනවා. මමත් ඊට මමත් ආධුනිකයෙක්. පළවෙනි දවසේ මට ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඊටමත් හුස්ම දෙක තුනයි පුළුවන් උනේ. නමුත් අද දවසේට වඩා ලොකු වෙනසක් ලැබුණා. ඒ හුස්ම රැල්ල සාමාන්‍ය විනාඩි දෙකක් විතර මට අද පුළුවන්කම ලැබුණා. නමුත් පළවෙනි දවසේ මට කොහෙත්ම කරගන්න බැරි වුණා. මගේ මනස තිබුණේ ගෙවල් වල. නමුත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. ඔය නිසා මොන්සෝරි ගුරුවරයෙක් අසේ මම හොඳයි කියලා මම්ම කියාගන්න. මම මම ඔය ලොකු ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන චතුත් අධ්‍යාන ඔය සංකාරුපේක්ෂ ඥාන ඒවා පිස්සු විදිහට මට තේරෙන්නේ. වැදගත්ම දේ තමයි මේ පොළවේ ඇවිදින එක, හුස්ම ගන්න එක ඉච්චරයි. ඕක ගන්න පුළුවන් නම් ඕක දන්නවා ඔය නිවන ඒ අත ගාව. ඒ නිසා මේ ආධුනිකයෙක් යම් කිසි රාට මේ ගන්න හුස්ම පිළිබඳ සතිය, අවදිය මහා ලොකු දෙයක් විදිහට කරන්නේ නැතුව 5000 ඉඳලා කරපු හුස්ම දැක දැක දන දන ගන්න එක එහෙම නැත්නම් මේ ඇවිදින එක කොහොමදත් කරනවා ඒක සියලු වැඩ බහා තබලා හුස්ම ඇවිදීම සඳහා පමණක් ඇවිදිනවා හුස්ම ගැනීම සඳහා පමණක් හුස්ම ගන්නවා කියලා මුළු ජීවිතේ සියලු වගකීම් බාර දීලා ඒකට ගිහිවට පස්සේ ඒකේ යන්තම් හුස්මක් දෙකක් බලන්න පුළුවන් ගතියනවනම් ඕක තමයි තා හැබෑම වෙනස. ගොඩනෙක් බලාපොරොත්තු වෙන ලොකු සමීකරණ ලොකු ඥාන ලොකු ධ්‍යාන ඒ කියන්නේ ඔළුව නරක් කියලා කියලා මට පේන්නේ. ඒ තරම්ම මේ පොළොව මතක නැතිලා එහෙම නැත්නම් මේ මුල මතක නැතිලා ඒ හැම චිත්තක්ෂණයකම හුස්මත් එක්ක ඉන්න හැම චිත්තක්ෂණයකම මේ විදිහට පියවරත් එක්ක ඉන්න ඒක නිවනම කියලා කිව්වට කමන්නේ. අපි මුළු භාවනාවෙම තියෙන්නේ මේ ආන්තම් මේ උපයාගත්ත මේ ආස්වාස ප්‍රසවාසත් එක්ක ඉන්නක පියවර තියෙනකොට පියවර දැනගෙන සතිමත් වෙන එක එක දිගට පවත්නවා නම් ඔය ඉතුරු සියල්ලම සිද්ධ වෙනවා. ඒ නිසා මේ මෙතනයි අපේ භාවනා වැඩපළුවේ වැදගත්ම සම්දිස්ථාන. ඒ නිසා මේ දැන් මේ කර ප්‍රකාශය ඉල්ලීමට කරපු අහුම්කන් දීමක් වුණාට ප්‍රශ්නේ අපගෙනාගේ ප්‍රකාශයක් නෙවෙයි. නමුත් ධෛර්ය කිරීමට ඒ කරපු වචන පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අර කලින් කිපේ කන කතා කරන්න කරන කරන වාරයක් පාසා මේ විදිහට ආනපානෙත් එක්ක ඉන්න ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා අපි සතුටින් බාර ගන්න. එහෙම නැත්නම් මේක අපේ මේ පළවෙනි කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙලේ නිමාව බවටපත් වෙනවා. එහෙම නැතර වෙන කාට හරි වෙන කියන්නේ මම තියෙන දවස්තානුකූලව අවසරයි ගරුතර ස්වාමීන් වහන්සේ මට මෙන්න මේ ඊයේ ආනපනසත් භාවනාව කරගෙන යන අවස්ථාවේදී මම තුලං රැල්ල ඒ සිදුවෙන ආකාරය හුස්ම රැල්ල ඒ ඇතුල් වෙන හා පිට වෙන ආකාරයේ දෙතම බලාගෙන පැයක පමණ වේලාවක් ගත වෙන ස්වාමීන් වහන්සේ මගේ ශාරීරියේ ලুকু බරක් වාගේ දැනෙනවා ඊළඟට ආයෙත් හැල්ලුවක් වාගේ දැනෙනවා හැල්ලුවක් වාගේ දැනෙන අතරතුරම අඟ හැම තැනම නිකන් කූඹියෝ වේ උතුනෝ දුනෝ වගේ ගතියක් දැනුණා. ඊට පස්සේ ඒත් එක්කම ඔළුව රත් වෙලා ඔළුව ඇතුලේ ලොකු බරක් දෙන්න ඔළුව ඇතුලෙන් ගිනි තර පිට වෙනවා වගේ දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේම සක්මන් භාවනාවේදී සක්මන් භාවනාව මම බෝධුරට ඒ පැයක් විතර කරන වෙලාවේදී වම දකුණු වශයෙන් තමයි මම භාවිත කරන්නේ. එහෙම භාවිතා කරගෙන දිගටම භාවිතා කරගෙන යනකොට මගේ වම් කකුලෙන් ලොකු ගිනි කරක් පිට වෙන ගතියක් දැනෙනවා ස්වාමීනි. ඔය ඒ වගේ තමයි තේරෙනවා නම් යොදන යොදනේ කනුව රසයක් නැති උනත් කි භාවනාවක් ආධ්‍යාත්මයක් සතියක් අනුව මේ දෙයට යොදලා ඊට පස්සේ අපිට ඒ අනුව බලන්න පුළුවන් ඊගාව භාෂ වාඩි වෙනකොට ඊගාව දා සක්මන් කරනකොට මේ ලැබිච්ච දේ තව ටිකක් ඉදිරියට පවත්වන්න මේ ලැබිච්ච දේ තව ටිකක්ට සාදර වෙන්න තව විට ප්‍රණීතව බලා ගන්න මොකද්ද කරන්න ඕන කියන එක බුදුහාමුදුරු උගන්වන්නේ බුදුරජාණන් කියන්නේ දන්න දැනුමේ ධර්ම ඥානෙ පාවිච්චි කරලා වැරදුනාට කමක් නැහැ නැවත නැති යොදන ගමන් මේ විදිහට සතියේ අරමුණේ ආනාපානේ සතිය වැඩි වෙලා පවත්වන්න මොකද්ද කරන්නේ මේ පියවරේ සක්මනේ සතිය වැඩි පවතින්න මොකද්ද කරන්න ඕනේ කියලා තමන්ගේම ඥානෙ පාවිච්චි කරන්න ඕනේ. අමාරුම දේ තමයි පටන් ගන්න. අමාරුම දේ තමයි මේ පැලේ මුල අල්ලගන්න. මුල අල්ලගත්තට පස්සේ පොර දාලා වතුර දාලා මේක තන වඩාගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ භාවනාවේ අනුයාත ගති නැමෙන ගති පහළ වෙන්න සාමාන්‍ය දවස් 3ක් 4ක් යනවා. අද අපි ඉන්නේ භාවනා. දෙවෙනි දවසේ ඉතින් මේ දවස සාමාන්‍ය කෝල ගති මේ කාලසටහන හුරු වෙන ගති තමයි තියෙන්නේ ආධුනිකයන්. දන්න අයත් නම් ඒක ඉච්චර වෙන්නේ නැහැ. ඉතින් ඒක බොහොම ප්‍රවේශමෙන් යන්න දෙන්න ඕනේ. ඉක්මන් කරන්න ගියොත් අර තිබුණ බලාපොරොත්තු සුන් වෙනවා. යන්තමට හරි කමන්නේ මුල බැහැ ගන්නවා නම් ඒක හලහප්ප ගන්න නැතුව දිගට ගෙනියන එක තමයි අපි මේ භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් නැත්තම් සිව්පසෙන් කරන අනුග්‍රහ වශයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ අත්දැකීම හොඳයි. මේක දියුණු පවණ වීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියන එක තමයි මේ ඒකට තමයි සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ. ආන්න එක පාවිච්චි කරන්න. අවශ්‍යවත් මත මම පළවෙනිම සක්මන් භාවනාව කරන්නේ එම් සක්මන් කළා කළා පරයන්කේට හිත යන කර්ම ඉඳලා මම පදිංග භාවනාව කරනවා. ඒ අවස්ථාවේ ආනාපානස්ති උස්ම නොදෙනීම ගිහිල්ලා අම්පන චංජල වේදනා සිදුවෙන්නේ නැතුව වෙනවා. එහෙම නකොට ස්වාමීන් වහන්සේ විනාඩි 40ක් අද භාග්‍යතරය කියපුවාම කොත්තු යන නිකන් ඒව රාගදේ සමෝසිත නෙමෙයි කොහෙද කොහෙද නිකන් පල්ලෙච්ච වගේ දේවල් ලැබෙන නිකන් නිකන් වට්ටල වගේ දාන්න. ඒව තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. මොනවාවත් කියන දෙයක් ඇහෙන්නේ පොඩ්ඩක් ඈත් කරලා එමීර කියන්න. ස්වාමීන් වහන්සේ මම පළවෙනිම කරන්නේ මන් භාවනාව ඒකෙන් ඒක තුළදී සක්මන් කරලා කරලා හරි ඕමි නෝමි නෝමි නෝමි බඳවන්ත වාඩි වෙනවා ඒ වැඩේ හරි ඕම යන්න හරි සක්මන් කරලා කරලා පරයන්ක හිත නැකම් ඉඳලා මම පරයන්ක භාවනා කරනවා ඒ පරයන්කයට ගිහවම ටිකක් වෙලා යනකොට ආස්වාස් වාස්වාස වෙන අවස්ථාවලුත් තියෙනවා නැති වෙන අවස්ථාවලුත් තියෙනවා නැති වෙන අවස්ථාවේ යනකොට ආනාපාන සිංහල සිංහල කියලා නැති වෙනවා ඊට පස්සෙ මම නිකන් රාග දේශ මොහ සිතුවිලි මොනවත් මොනවත් එන්නේ නැහැ. සම්පූර්ණ චංචල ඒව මොනවත් නැති කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට සතිය තියෙන ඒ වෙනකොට පස්සේ අවසානයේදී ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා විනාඩි 40ක් විතර වගේ ගියාම මේ සිතුවිලි වගේක් එනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අවස්ථාව වෙලා නිකන් කය නිකන් පණ නැති වෙලා වගේ අතන වෙලා වගේ තියෙනවා. සිත අර මේ මොනවද වගේ නිකන් සිද්ධිලෝ ඒවත් තමයි නැස ඒවා මට අගදේශම ඕනක් නෙමෙයි ඒ වෙලාවට මගේ භාවනාව නිකන් වටලා දානවා ස්වාමීන් වහන්සේ එතනින් එහාට කරන්න දෙන්නේ නැහැ ඒකයි ස්වාමීන් වහන්සේ මට තියෙන තැන එතනින් එහාට යන්න උපවාසකින් එතකොට ඒ වගේ හිතවිලි වලින් ඇවිස්සලා බැලුවොත් ආයසරයක් තමයි පෙනේවි අර හැංගිච්ච ආස්වාස් ප්‍රසවාසී මුළු ගැන්විච්ච ආස්වාස් ප්‍රසවාසී සියුම් භාවයට පත්වෙච්ච ආස්වාස් ආය ලොකු වෙලා ගොරෝසු වෙලා එනවා එතකොට අර හිතවිලි වේදනා සද්ද ඔක්කොම නිකන් බලුවමනයක් වාගේ අවුලක් වගේ පේන්නේ. ඉතින් ඒක ස්වභාවිකයි. ඒක භාවනාම ගතියක්. ඒසොට අර ඒ අල්ලපනන් ලස්සේ ආයශරයක් ආනාපානිය අහුලගෙන ආනාපානත් එක්ක හිත පැවැත්වුවොත් පරියන්කේ මුලදී වුණා වගේ ආයශරයක් අර ඔක්කොම තැම්පත් වෙලා ආයශරයක් විවේක වෙන තැනට එනවා. ආය විශ්ිනු. ඒක නිසා ඇවිස්සීම Tamange වැරද්දක්වත් එහෙම නැතුව භාවනා වැරද්දක්වත් නෙවෙයි ඇවිස්සුණාට පස්සේ කළ යුතු තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ආයතයක් අර මූල කර්මස්ථානේ අහුලගන්න. ආනපානේ මුළු ගැටලුව තිබුණත් කමන්නේ ඒක අහුලගෙන ආනපාන දිගේ ආයෙත් දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් විදියට අලුතෙන් උපතිච්ච බබෙක් විදියට අර ආනපානයත් එක්ක ඇසුර පවත්වන්න තරම් අපි ළඟ ඉවසීමේ ශක්තිය තියෙනවනම් ඒකට ප්‍රතිඵලයක් වශයෙන් ආයෙ හිත තැම්පත් වෙනවා. ඔය කොච්චර ඇවිස්සලා තිබුණත් ටික වෙලාවකින් තැම්පත් වෙනවා. සමහර කට්ටිය කරන්නේ නැගිටලා සක්මනට යනවා. ඒත් නරක නෑ. නමුත් හොඳම වැඩේ නම් පැය ඇතුළත නම් මේක සිද්ධ වෙන්නේ. එහෙමම වාඩි වෙලා ඉඳලා ආයසරයක් ආනපනේ අල්ලගෙන නැත්නම් ආනපනේ මුල් කරගෙන වැඩ කරන ගියාම ඒක ආයසියුම් වෙලා සූක්ෂම තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා එතෙන්දී හිත නරක කර නොගැනීම පමණයි එකම දේ. මේක මේ වැරද්දක් මේක මගේ අද්දෝ මගේ අත්තරද්දක් මගේ සීල නැතිවීමක් සතිය කැඩීමක් සමාධිය කැඩීමක් නෙවෙයි බහන හැටි ඊට පස්සේ එහෙම නැතුව හිටියොත් ඊගාට ආයසරයක් ආධුනිකෙක් වශයෙන් මුල ඉඳලා යන්න පුළුවන් ගියොත් ආය ආර වගේ ප්‍රතිඵල මට්ටමක් ලැබෙනවා දැන් ස්වාමීන් වහන්සේ අතනම වහන්නේ කිය ප්‍රශ්නෙට දැන් ලැබුණා මේ මම ආනාපානසතිය බලවල ඉන්නකොට ආනාපානසතිය හැමම සියුම් වෙලා නොදැනෙන මට්ටමටපත් වෙනවා. ඒ වෙලාවට ටිකක් වෙලා ගියාම අධික වේදනාවක් මට දැනෙන්න පටන් ගන්නවා. දනිස්සලින්ගේම. එතකොට මම මේ ඒක වේදනාව සිතුවිල්ලක් විදිහට හිතලා ඒක අයින් කරන හිතට එන්නේ සිතුවිල්ලක් විදිහට. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ වේදනාව කියන්නේ සිතුවිල්ලක්ද? ඒ විදිහට අයින් කරන එක කමක් නැද්ද කියන්නේ? ඔය ප්‍රශ්න දෙකක් තියෙනවා. ආනාපානය කියලා කියන්නේ රූප කර්මස්ථානයක් වායෝ පොට්ටබ්බ ධාතු වෙන එකක්. ඉතින් ඒක තැම්පත් වෙලා ඉන්නකොට නැත්නම් ඒක හරහා ගියාට පස්සේ හිත අනිවාර්යයෙන්ම යොමු වෙනවා නාම ධර්ම වලට. අර රූප කර්මස්ථානයේ දක්ෂ වෙච්ච කෙනාට විතරයි නාම කර්මස්ථාන ප්‍රශ්න පත්‍රය දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විභාගේ පාස් වුණාට පස්සේ අර විභාගෙට සූදානම් වෙනවා. ඉතින් ඒක වේදනාවක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්. ඒ නාම ධර්මයි. ඉතින් ඒ ඔක්කොටම සමහර ඕනනම් හිතවිලි කියලා කියන්න පුළුවන්. වේදනා සංඥා සංකාර මේ සියල්ලම හිතවිලි. ඉතින් ඒව නාම ධර්ම. ඉතින් අර රූප කර්මස්ථානයක් ගෙවම් කරගෙන ගිය නිසා එතෙන් යනකොට යාලක සතිය ටිකක් තියෙනවා. හික්මීම ටිකක් තියෙනවා. ආම්බං ගතිය තියෙනවා. ඉතින් ලෑස්තිලා ගියොත් දැන් මේ ඉවරුනේ පළවෙනි පාඩමයි දැන් දෙවෙනි පාඩම පටන් ගන්නවයි කියලා. මේක ප්‍රතික්ෂේප කළ යුතුක් නෙවෙයි කරන්න තියෙන ඒක අවබෝධ කිරීමක්. ප්‍රතික්ෂේප කරනකොට තරහක් හිතට එනවා. ද්වේෂයක් හිතට එනවා. පරාජිත ගතියක් එනවා. ඒක තමයි කෙලස් කියන්නේ. මේක පරාජයක්, මේක ද්වේෂයක්, මේක නාස්තියක් නෙවෙයි. මේ පළවෙනි පන්තියේ පාමත් වෙච්ච නිසා හම්බෙච්ච දෙවෙනි පාඩම් පන්තියේ. ඒක නිසා වේදනාව කියන වචනෙට විශේෂණ පද තුනක් තියෙනවා දුක්ඛ වේදනා සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනායි කියලා. ඔය කතා කරන්නේ දුක් වේදනාව විතරමයි තියෙනවා වගේ කියලා එකම විශේෂණ පදයක් දාලා ඔය කතා කරන්නේ. වේදනාවට තියෙනවා සුඛ වේදනා කියලා જાති, දුක්ඛ වේදනා කියලා જાති, අදුක්ඛම සුඛ. ඒ හැම එකටම අනුසේ ධර්මයක් තියෙනවා. දුක් වේදනාවක් එනකොටම ඒකට ද්වේෂය එනවා. සුඛ වේදනාවක් එනකොටම ඒකට ආසාව එනවා. අදුක්ඛම සුඛ වේදනාවක් එනකොටම නොදැනීම එනවා. ආනේ දේ අල්ලගෙන ගියොත් ප්‍රතික්ෂේප කෙරුවොත් පාඩමේ කරගත්ත වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ මේකට තියෙන තරහ නිසායි. කියලා මේකට තියෙන තරහත් අවබෝධ කරන වේදනාවෙත් ලකුණු මේක කපනවා වගේ පුච්චනවා වගේ අනිනවා වගේ කියන වේදනාවේ ස්වභාවික ලක්ෂණ තේරුම් ගත්තොත් රූප කර්මස්ථානේ ගෙවම් කරලා නාම කර්මස්ථානේ කරන්න සුදුස්සෙක් වාටපත් වෙනවා. ඒ නිසා මේ දෙක සුද්ධ කරගන්න. ඒවා චෛතසික තමයි. නමුත් බහැර කළ යුතු දේවල් නෙවෙයි. හදාarලා විනිවිද ආයුතු දේවල් මිස බැහැර කරන්න නරකයි. දැන් අපි එවනම් අවසරයි ස්වාමීන් වහන්සේ. අර ඊයේ මම කිව්වා TM භාවනාව කරගෙන ආවිල්ලා ස්වාමීන් වහන්සේ පස්සේ මට උපදෙස් දුන්නා TM භාවනාව දිගට ගිහින් හුස්ම රැල්ල ටික යොදන්න කියලා. නමුත් ඊයේ දවස පුරාවට ඒ කරපු වැඩ එච්චරම සාර්ථක වුණ නැහැ. ඒ සිතුවිලි එන්න ගත්ත හිතුවටත් වඩා නමුත් ඊට එහායින් මට තේරිච්ච දෙයක් ඊට පස්සේ මම ඒකෙන් මිදෙන්න සක්මන් භාවනාවට යොමු කරලා දැන් සක්මනේ මගේ හිත එක්තෙන් වෙන ගතිය වැඩි. ඒ නිසා ටිකක් දැන් වැඩිපුර සක්මනටම යදිලා තියෙනවා. අර්ග කරන්න හිත ටිකක් කියන්නේ හිත දෙන්නේ ආනාපාන සතියට යන්න මොකද අර පැටලිලිසාගත්තත් පේන්නේ. ඇත්තටම ආනාපාන සතියට යනවා කියන්නේම පැනල පැන යෑමක්. ඒක නිසා අපි මේ විදිහට අද සුද්ධ කරගමු. ටීය කරලා ආනාපානට යන එක නෙවෙයි දැන් කරන්න තියෙන්නේ සක්මන් කරලා පරියංගයට යන්න. පරියංගයට ගිහිල්ලවල ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටෙනවද කියලා බලන්න. එච්චර. ඒක වැටෙනවා නම් ආනාපාන නොගියර ප්‍රශ්නයක් නැහැ. ඒතර ආනාපානේ පිළිබඳ තියෙන භීතිකාව අපිට අදාළ නැහැ. ඒක මේ ආනාපානේ කියන හිතපිල්ලක් ආනාපානේ කියන මනෝවිකාරයකට කරන භීතිකාවක්. ආනාපානේ අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන සක්මන් කරනවා නේ. ඕවා දැන් ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉනකොට මට සමබරව සහැල්ලුව ඉඳගෙන ඉන්න පුළුවන්. ආනේ අත්දැකීම වර්ණන ගන්න ගත්තොත් මොකද්ද මේ සහැල්ලුව කියලා කියන්නේ? මොකද්ද මේ සමබරකම කියලා කියන්නේ? මොකද්ද මේ තියෙන පහසුව කියලා? එතකොට ශරීරය පිළිබඳ මේ මෛත්‍රියක් එන්නේ. නොලැබිච්ච දෙයක් පිළිබඳ තරහක් නෙවෙයි. ලැබිච්ච දේ පිළිබඳව පිරිච්ච ගතියක්. එතකොට ආනපන්න යනවනම් යයි නොගියත් ප්‍රශ්න නැහැ. එනිසා හොඳට සක්මන් කරලා ඇවිල්ලා පට්ටල වාඩි වෙලා පාඩුවෙච්ච පට්ටලේ වාඩිලා තියෙන සමතුලිත භාවය, සමබර භාවය අත්දකින්න උත්සාහ කරන එක විතරයි කරන්නේ. බොහොම සරල, බොහොම ඍජු, බොහොම කියලා දෙන්න පුළුවන් ක්‍රමයක් මෙතන තියෙනවා. ආනාපානට යනවයි කියලා කියන්නේ අමෝරාවේ මොකද්ද අල්ලන්න හදන. අනිවාර්යයෙන්ම මේක එලින් අල්ලන්න පුළුවන් නාය ඔළුව වටේ අත දාලා අල්ලන්න හදනවා වගේ අමාරුවක් තියෙනවා. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා බලන්න බොහොම සරලයි භාවනාව. හොඳයි අපි පැයක පමණ කාලයක් අරගෙන තිනවා. ඒක සක්මණින් පස්සේ අපි මෙතන නැවත එකතු වෙනවා සාමූහික භාවනාවට උඩ සංඝ කර්ම වැඩ වගේක් තියෙනවා පුළුවන් වුණොත් මම තුනට එනවා නැති වුණොත් පහට ධර්ම දේශනාවට අපි මෙතනදී එකතු වෙනවා සීල දෙනාටම තෙරුවන් සරණයි